සම්මා සම්බුදු සරණයි ලෝකවාසී ඔබ හැම දිනාටම. එසැනින් අපි සූත්‍ර ධර්ම දේශනය සජීව වැඩසටහන ආරම්භ කරමින් අප වෙත පතල මහා කරුණාවෙන් අප මහා කාරුණිකයන්න් වහන්සේ අපට නිවෙන්නට මඟහසර කියා දුන්නා. ඒ වගේම තමයි සුව සදහම් යාත්‍රාවට ගොඩ වෙමින් නොනිමි අතිර දුක් සයුරෙන් එතර වන්නට අපගේ නිදුකානන් වහන්සේ අපට මගහසර නිබඳවම පසක් කර දෙන්නට යෙදුනා. එවන් වූ මග ඔබට sannivedanaya කරන බෞද්ධ මාධ්‍යාලය සූත්‍ර ධර්ම දේශනාව සජීව වැඩසටහන සඳහා අද දවසේදී ඒ දහම් කරුණු ඔබට පසක් කර දෙන්නට අප කෙරෙහි කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ දම් සභා මණ්ඩපයේට වැඩමවවදාලා තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි අපි හැමදෙනාම අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රථමයෙන්ම নমස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු ඒ වගේම තමයි මේ උතුම් වූ සදහම් sannivedanaya ලෝකයාට sannivedanaya කරන්නට අද දවසේදී Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ මුල්ලේරියාව උඩුමුල්ල අංක 403න් දෙක දරන නිවසේ පදිංචි රොහාන් ගුණදාස මහත්මයා සහ නදීකා ගුණදාස මහත්මිය යන දෙපළ විසිනුයි අද දවසේදී මෙහි දායකත්වයේ දරන්නේ. අපි උන්ට ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්නට ප්‍රථමයෙන් අපගේ හේවිසි වාදනය කරන කලාකරුවන් විසින් ශබ්ද පූජා පවත්වන අතර වාරයේදී තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා ප්‍රථමයෙන්ම මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව ගෞරවනීය දේශකයාණන් වහන්සේට චාරිත්‍රානුකූලව ධර්මදේශනයට ආරාධනා කිරීම උදෙසා දැහැත්ව පටිය පිළිගන්වන හැටියට සාදු සාදු අද දවසේදී අපි හැමදෙනාටම ශ්‍රවණය කරන්නට අවකාශය උදා වන්නේ සංයුක්ත නිකායේ වන සංයුක්තයේ සඳහන් වන්නා වූ වජ්ජිපුත්ත සූත්‍රය ආශ්‍රයෙන් කෙරෙන ධර්මානුශාසනාව.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 සංසාර දුකෙන් එතර වීමට ඉවහල් වන්නා වූ සසර දුක නිවෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයක් අහන්න තරම් වාසනාවන්ත වුණු අපිට මේ ජීවිතය තුලදීම මේ ගෞතම සාසනය තුලදීම ඒ සංසාර දුක අඩු කර ගැනීමට හෝ සසර දුකෙන් එතර වීමටම අදිෂ්ඨානෙ තියනවා කියන හිතම පම්පත් කරගෙන ධර්මයට සවන් දෙන්න. පින්නනේ අද මේ පින්වත් පිරිස වෙනුවෙන් අපිට දේශනා කරන්නට ලැබී තිබෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි කොටසට අයත් වන වන සංයුක්තයේ වන වර්ගයට අයිති වන්නා වූ වච්චි පුත්ත සූත්‍රයයි. පින්වත්නි කාලයක ඒ වජ්ජිපුත්ත භික්ෂුවක් විශාලා මහනුවර වනලැබක වැඩ වාසය කරමින් සිටියා ඒ භික්ෂුව ඒ වනයේ වාසය කරමින් සිටින කාලයකදී එක්තරා දිනකදී විශාලා මහනුවර තිබුණා වූ ਸਰව රාත්‍රික සනකෙලියක් ක්‍රීඩා සනකෙලියක් ආන්නේ ක්‍රීඩා සනකෙලියේ තූර්ය වාදන වීණා වාදන සද්දය ඒ භික්ෂූන් වහන්සේට ඇහුණට පස්සේ හරිම සංවේගයටපත් වෙලා ඒ භික්ෂූන් වහන්සේ කියනවා අපි මේ වනයේ ඉවතට දමන ලද දර කැබැල්ලක් මෙන් මේ රාත්‍රිය අප මේ වනයේ ගත කරනවා අපටත් වඩා පෞකාර අය ඉන්නවද කියලා. ඒ භික්ෂුව කියනවා මේ වනය තුල මේ රාත්‍රියේදී දරකට දා කියන්නේ වැඩකට ගන්න බැරි දර කැබැල්ලක් මෙන් අපි වාසය කරනවා අපිටත් වඩා පෞකාර උදවිය මේ ලෝකේ ඉන්නවද කියලා. ඇයි එහෙම කියන්න හේතුව අර රාත්‍රියේ ඇසුණු ඒ තූර්ය වීණා වාදනවල ශබ්දය නිසා ඒ භික්ෂූන් වහන්සේ මහත් සංවේගයටපත් වෙලා දුකටපත් වෙලා තමයි එහෙම කිව්වේ. පින්වත්නි මේන්න මේ වෙලාවේදී දැන් ඔබ අහලක් තියෙනවා සාමාන්‍යයෙන් පින්වත්නි ඔය තූරේ වාදන එවැනි ක්‍රීඩා සැනකිලි වැනි දේවල් නැරඹීම තුල අපිට වෙන්නේ කුමක්ද? සංසාරේ කෙටි වෙනවද? සසර ගමන දිගු වෙනවද? සංසාර ගමන දිගු වෙනවා. තව තව දුරටත් සසර පැවැත්මට හේතු වෙනවා. ඒ නිසා ඒ භික්ෂුවට සංවේගයක් ඇති වෙලා තමයි එහෙම අදහසක් පහළ කරගත්තේ. ඊට පස්සේ පින්වත්නි ඒ භික්ෂුව එහෙම දේශනා කියනකොට ඒ වනයේ හිටපු ප්‍රධාන දේවතාවා මේ shabdයට ඒ దేవතාව ඇවිල්ලා උත්තරයක් දෙනවා. ඔබ මේ වනයේහි විසිකරන ලද දර කැබැල්ලක් යම් බඳුද ඒ බඳුව ඔබ වනයේහි වාසය කරනවා. කියන්නේ ප්‍රයෝජනයකට නැති දෙයක් වගේ කියන අදහස ඉදිරිපත් කරන්නේ වාසය කරනවා. නමුත් දිව්‍ය ලෝකවල යන්න උන්ට දිව්‍ය ලෝක යන්නවුන් කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්න නිරේවාසීන් දිව්‍ය ලෝක යන අය කෙරෙහි ප්‍රසාදයෙන් ඉන්න නිරේවාසීන් බඳු බොහෝ පිරිසක් බෝහන්සියට කැමැත්තෙන් ඉන්නවා. ඔන්න ඔච්චරයි සූත්‍රය. බලන්නකො එතකොට ඒ దేవතාව ඇවිල්ලා කියන්නේ ඔබ වහන්සේ නම් මේ වනේ ඉන්නවා වැඩකට නැති දර කැබැල්ලක් විසි කරලා දාන වගේ ඉන්නවා. නමුත් දිව්‍ය ලෝකවල යන්න ඉන්න අයට ඒ දිව්‍ය ලෝකවල යන්න ඉන්න අයට කැමැත්ත තියෙන නිරය වාසීන් බඳු බොහෝ පිරිසක් වහන්සේට කැමතියි කිව්වා. එහෙම කිව්වා මේ ස්වාමීන් වහන්සේට ටිකක් සංවේග ඇති වෙලා හිටිය කියලා කියනවා. පින්වත්නි දැන් ඔබට එතන හිතන්න තියෙන්නේ එහෙනම් දිව්‍ය ලෝකවල යන්න ඉන්න අයට බොහොම ප්‍රශංසා වෙනවා කවුද කැමැත්ත පළ කරනවා නිර්වාසයෙන් නේද එහෙම නේද දැන් සාමාන්‍යයෙන් අපි ඉන්නේ කොහෙද manuss ලෝකේ මේක නිවනට සාපේක්ෂව නම් කුමක්ද? නිවනට සාපේක්ෂව නිර්යක්. දුගතියක්. ඒ කියන්නේ නිර්යක් නේ දුගතියක් කියලා හිතනවා. නිවනට සාපේක්ෂව දුගතියක්. නිවනට හොඳේ නිවනට සාපේක්ෂව. නැත්නම් manuss ලෝකය කියන්නේ දුගතියට සාපේක්ෂව දිව්‍ය ලෝකයක්. දුගතියට සාපේක්ෂව දිව්‍ය ලෝකයක්. ඉතින් දැන් මේ manuss ලෝකේ ආපු අපි මනුස්ස ලෝකෙින් අපි කැමති කාටද වැඩියෙන්ම දිව්‍ය ලෝකවල යන අයටනේ. දිව්‍ය ලෝකවල ඉන්න අය කරේ අපේ ප්‍රසාදයක් තියෙනව නේද? ඔය බොහෝ ප්‍රසාදයක් තියෙනවා. එතකොට කල්පනා කරන්නකෝ නිරේවල් වල සිව්වපායවල ඉන්න අය මනුස්ස ලෝකවල ඉන්න අයට කොහොම හිතනවදනේ? එහෙම හිතනවදිනේ. පින්නම් සමහර අවස්ථාවල එක් එක්කෝ පෙරේත ලෝකවල ඉන්න පෙරේතයෝ ඒ රහතන් වහන්සේලා මුණ ගැහුනට පස්සේ කෑ ගහනවලු අනේ ස්වාමීනි මට පින් දෙන්න මට පින් දීලා manuss ලෝකෙට යවන්න පින් ගන්න පුළුවන් පරදත් උපජීවගේ පෙරේත ආත්ම වලට ආවට පස්සේ කියනවා මට පින් දෙන්න පින් දීලා manuss ආත්මයට යවන්න එහෙට ගියාට පස්සේ නම් ස්වාමීනි මම කයෙන් වචනෙන් සිතෙන් ඔය තුන් දොරින්ම කිසිඳු වරදක් කරන්නේ නැහැ කියලා. ඔය තුන් දොරම සම්වර කරගෙන කටයුතු කරනවා කියලා. හැබැයි පින්වත්නි එහෙම බොහෝම ආයාචනා කරලා තමයි අමාරුවෙන් තමයි මෙතෙන්ට පැනගන්නේ. බොහෝ අය. දැන් මෙතන ඉන්න අපිත් අතීතයේ හේම කන්න ලව් කරලා ආපු අය වෙන්න ඇතිනේ. නේ? දැන් මතකද ඒක? අඩු ගන්න ඒකවත් මතකද? දැන් මෙතෙන්ට ආපු අපි දැන් ඔබ වැඩියෙන් කැමති කොතෙන්ට යන්නද? ඇත්තටම ඇහුවොත් කොතෙන්ට යන්නද කැමති? නිවන් දකින්න නම් මේ කවුරුවත් කැමති නෑනේ. නෑනේ. නිවන් දකින්නකොට නැවත ඉපදීමක් නැහැ කියනකොටම කැමති නෑ. දැන් ගොඩක් අය කියන උත්තරෙත් මට ඇහුනේ දිව්‍ය ලෝක යන්න කියලානේ. ඔබ කැමති දිව්‍ය ලෝක යන්න. පින්වත් එහෙනම් දිව්‍ය ලෝකේ යෑම සඳහා තියෙන්නේ වෙනත් ක්‍රමයක්. හැබැයි අපේ බහුතරයක්ම අය පහලට වැටෙන මාර්ගයක් තුල ක්‍රියාව සිදු කරමින් අරමුණු කරනවා කුමක්ද? දිව්‍ය ලෝකේ යන්ට ලැබේවා කියලා. යයිද? යන්න ලැබෙනවද? නෑ නෑ නෑ. පින්වත්නි කයෙන් වැරදි කරනව නම් කයෙන් වැරදි කරන කෙනා මරණයට පස්සේ කොහෙද යන්නේ? ඔබ දන්න සාමාන්‍ය දැනුම දින කොහෙද ගිහින් උප්පත්ති ලබයිද? දිව්‍ය ලෝකෙද? දිව්‍ය ලෝකෙද? නෑ. එහෙනම් දැන් ඔන්න ඔබ දන්නවා කයෙන් වැරදි කරොත් යන්න වෙන්නේ සිව්ව පායට. වචනයෙන් වැරදි කරොත් යන්න වෙන්නේ දිව්‍ය ලෝකෙටද? කතා කරන්නද? නෑ. ඒ යන්න වෙන්නේ පහත්. මනසින් වැරදි කරොත් ඒ යන්න වෙන්නේ පහලට. දැන් එතකොට ඔබ කල්පනා කරලා බලන නුවණින් විමසන්න කයෙන් කෙරෙන වැරදි ඔබ දන්නව නේද? කුමක්ද? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය. වචනෙන් කරන වැරදි ඔබ දන්නවා බොරු කියනවා කේලම් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා සිතෙන් කරන වැරදි තමයි අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි නේ එතකොට අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය ව්‍යාපාදය කියන්නේ තරහ මිත්‍යා දෘෂ්ටි එතකොට ඔන්න ඔයින් ඔය දේවල් වල නිරත වෙලා නම් ඔබ ඉන්නේ කාය වචී තුලත් ක්‍රියාත්මකනේ වැරදි දෙයක් නම් මානසිකත්වය තුල ක්‍රියාත්මක වෙලා තියෙනෙත් වැරදි දෙයක් නම් ඔබ කොපමණ අරමුණු කළත් ඔබ කොපමණ ප්‍රාර්ථනා කළත් ඔබට යන්න තියෙන්නේ ඔබ හදාගත්ත පාරේමයි ඒ ඔබ යන මගේ කෙලවර තමයි කොතනද අර මං කිව්වේ කාය වචී මනෝ දුස්චරිතය තුල යනවනම් කෙලවර සතර පාය මැරෙනකොටම හිස මත තියපු බර බිම තියෙන වගේම ගිහින් උපදිනවා සතර පාරේ. නමුත් දැන් බලන්නකෝ ඇත්තටම දැන් බැලුවොත් චෙක් කරලා දැන් අපි එවැනි ක්‍රියා කරනවද? කරනවද නැද්ද? කරනවද නැද්ද? කරනවා. එහෙනම් යන්න වෙන්නේ දිව්‍ය ලෝකේ නේද? ඈ? නේද? දැන් බලන්නකෝ ප්‍රාණඝාතය නොකරනවා කියමු. හොරකම් නම් කරනවනේ. නේ බොහෝ උදවිය නොදැනුවත් කමින් හෝ හොරකම් කරනවා. නේද? අඩු ගානේ රජයේ වැඩ කරන කෙනෙක් නම් කල්පනා කරන්නකෝ. තමන් වැඩට යන වෙලාවයි එන වෙලාවයි ප්‍රසන්ට් කරන වෙලාවල් දෙකෙන්ම පටන් ගන්න හොරකමෙන්ද කියලාවත්. වෙන වෙන ඔය තුලා කූට මාන කූට අහලා තියෙනවනේ. කිරණ දේවල් වලින් ඒ ඒ දේවල් වලින් දැන් මම ඒවා ඔයගොල්ලෝ දන්න නිසා මම ඒ විස්තර කරන්නේ නැත්තේ. එහෙම හරි කරොත් හොරකමක්. ඊට පස්සේ පින්වත්නි වර්ධිකාම සේවනයේ නොයදෙනවත් කියලා හිතමු. හොඳයි. බොරු කියන්නේ නැද්ද? අවුහුණ තන බොරුවක් කියන්නේ නැද්ද? කුමක් හෝ දෙයක් අරඹයා කියන්නේ නැද්ද? නිවාඩුවක්වත් ගන්න බොරු කියන්නේ නැද්ද? එහෙම නැද්ද? කියනෝනේ. අඩු ගන්න බෙහෙත් ටික ගන්න පොලිමේ යනකොටත් බොරුවක් කියලා ඉස්සරහට පයින්නෝනේ. බොරුව. කේලම්. පරුස වචන කියන්නේ නැද්ද? අනුන්ගේ හිත් කීරි ගැහෙනේව කියන්නේ නැද්ද? හිත රිදෙනේව කියන්නේ නැද්ද? කියනෝද? ඔව්. හිස් වචන කියන්නේ නැද්ද? කියනෝද නැද්ද? කියනවා. ඊට පස්සේ අවිජ්ජා දැන් කය වචනේනුයි කයනුයි කරන වැරදි ගොඩකින් ඕගොල්ලෝ සමත් වෙලා ඉන්නේ. දැන් හිතෙන් කරන වැරදිත් බලන්නකෝ. අවිජ්ජා දැඩි ලෝභය නැද්ද? ලෝභ හිත නැද්ද? ලෝභ හිත නැද්ද? ඒ ලෝභ හිත කියනකොට කෙලවරටම යන්න එපා දැඩි පෙරේතම කමට කියන එක. දැන් ඔබට බැරිද ගෙවල් දොරවල් ඉඩකඩම් දූ දරුවෝ ඥාතීතයිසින් හිතන්න. ওই දේවල් ගැන නැවත නැවත මෙනෙහි වෙවි එන්නේ නැද්ද? කුමක් හෝ දෙයක් දන් දෙන්න යනකොට හිත මතුවෙන්නේ නැද්ද? පෙරලා ලෝභ හිතෙන්නේ නැද්ද? අඩුවෙන් දෙන්න ඕන කියලා හිත පහළ වෙන්නේ නැද්ද? නැද්ද? එනවා. ලෝභ තියෙනවා. නේ? ලෝභකම තියෙනවා. ව්‍යාපාද නම් නැතුව ඇති ලංකාවේ අයට බොහෝ අයට නැති එකක් තමයි ව්‍යාපාදනේ. ඒක නෑනේ. ලංකාවේ බහුතරයක් තියෙනම එක තමයි ඒක නේද? ව්‍යාපාද කියන්නේ තරහ නැද්ද? දෙයියනේ නෙමෙයි බොහොම හිතයි සී විදිහට නෝනායි මහත්තයයි විවාහ වෙන්නේ. අවුරුද්දක් යනට කලින් කවුරු වගේද? මේ යුද කඳුරු වගේ ඉන්නේ. රවණව රවණව අර නැත්තේ අවියවුද සීමිතයි. තියෙන දරුණුම අවිය වලින් තමයි ගහන්නේ. පරුස වචනනේ හිතාගන්න පුළුවන්ද බලන්නකෝ. එතන ව්‍යාපාදේ නැද්ද? ව්‍යාපාදයක් තියෙනවා. අඩු ගානේ ඒ දෙයකට නෙමෙයි නිකන් කකුල බිම හැපුණත් තරහ එනවා. බලන්නකෝ හැදිච්ච ස්වභාවය හිතේ ස්වභාවය. එහෙම. ඒක මිත්‍යා දෘෂ්ටි ගතිත් තියෙන්න පුළුවන්. එහෙනම් දැන් කල්පනා කරන්න වැඩිම සුදුසුකම් ලැබලා තියෙන්නේ දස අකුසලයෙන් වැඩි ප්‍රමාණයක්ම තියෙන්නේ මොන පැත්තද කියලා ඕගොල්ලොම වෙනෙහි කරන්න. එහෙම තියෙනවා නම් ඒකාන්තයෙන්ම යන්න වෙන්නේ කොහාටද? ඒ යන්න වෙන තැනකට යන්න වෙනවා. ඒ තැනක් දන්නවනේ ඕගොල්ලෝ. එතෙන්ට යන්න වෙනවා. කාටවත් වළක්වන්න පුළුවන්ද? කිසි කෙනෙකුට බෑ පින්නවත්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නියමතර ගත්ත වැලි ප්‍රමාණයක් තරම් සුළු ප්‍රමාණයක් තමයි මේ manuss ලෝක වලින් නැවත සුගති ලෝකවල මනුස්ස ලෝකවල උප්පත්ති ලබන්නේ. අනිත් මහා පෘථුවිය තරම් ප්‍රමාණයක් පහළට වැටෙන්නේ. කැමැතිද වැටෙන්න? කැමැතිද අකමැතිද? වැටෙන්න අකමැති කරන්නේ ඒ ක්‍රියාව. පුදු වැඩනේනේ. දැන් පින්වන්දි කාට හරි ඔබ කල්පනා කරනකො මෙහෙම දෙයක්. කවුරු හරි කෙනෙක් මේ ගහක් නැත්නම් ගලක් උඩ දානවා. උඩ දාලා කියනවා ගල බිම වැටෙන්න එපා බිම වැටෙන්න එපා කියලා. වැටෙන්නේ නැහැ නේද? වැටෙන්නේ නැහනේ. වැටෙනවද නැද්ද? වැටෙනවා. දැන් ඕගොල්ලෝ පහලට වැටෙන මගේම යන ගමන් වැටෙන්න එපා රැඳෙන්න රැඳෙන්න උඩින් රැඳෙන්න දිව්‍ය ලෝක රැඳෙන්න මනුස්ස ලෝක රැඳෙන්න කිය ඉල්ලීම කරොත් රැඳෙනවද? වැටෙනවම තමයි. යන මාවත ඒක වෙනස් බෑ. හයිවේ මාර්ගය යනකොට බ්‍රේක් කරන්න බැරි වගේම තමයි. ගිහුවා අන්තිම හුස්ම යනකොට එතනම තමයි. බලන්න පින්නදී මෙතෙන්ට ඇවිල්ලා තමයි යෝග වෙනස් කරගන්න ඕන. මනුස්ස ලෝකේ ආපු ඔබට හොඳම සම්දිස්ථානයක් තියෙන්නේ. ඔබ කැමති සතර අපායට නම් මෙතන ඉඳලා එකපාරටම වාහනේ හරවන්න පුළුවන් සතර අපායට. ඔබ කැමති දිව්‍ය ලෝකවලට නම් එහෙට හරව ගන්නත් පුළුවන්. කැමති මනුස්ස ලෝකයට නම් ඒට හරව ගන්නත් පුළුවන්. කැමති බ්‍රහ්ම ලෝකයට නම් ඒට යන්නත් පුළුවන්. ඔබ කැමති සියලු ලෝකවලින් මිදලා දුකෙන් නතර වෙලා නිවන් සුව ලබා ගන්න නම් එහෙට යන්නත් පුළුවන් තැන තමයි මේ manuss ලෝකේ. බලන්න මෙතෙන්ට ඇවිල්ලා දැන් කොහෙද අපි යන්න හිතන්නේ? තියෙන්නේ. බලන්නකෝ. කොච්චර දෙනෙක් දැන් මේ කටයුත්ත තුල නිරත වෙමින් නිරත වෙමින් යන්න වැටෙන්නේ පහලට. ඒ නිසා ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගන්න වෙනවා. Tamange මානසිකත්වය තුල තියෙන ක්‍රියාදාමය අපිට පේන්නේ නැහැ. දැනගන්න පුළුවන් ඔබටමයි. ඒ අනුව ඔබ රාත්‍රියේ නිින්දට ගියාට පස්සේ හරි කල්පනා කරන්න මම මේ කුමන දස අකුසලෙන් කොහොමද මොන මොන දේ තුලද මම ඉන්නේ එහෙමනම් මම වැටෙන්නේ පහලට. ඕක වෙනස් කරගන්න ඕන. වෙනස් කරන්න පුළුවන් ද වෙන කෙනෙකුට නීතියකින් එහෙම? බෑ බෑ බෑ. වෙනස් කරන්න පුළුවන් වෙන්නේ තමන්ට තමන්ගේ හිත අධ්‍යයනය කරලාමයි කරගන්න පුළුවන්කම තියෙන්නේ. නැතු වෙන ක්‍රමයකින් පින්වත්නි ඒක වෙනස් කරන්න බෑ. දැන් පසළොස්වක පෝයට මම උදාහරණයක් සාමාන්‍යයෙන් පසළොස්වක පෝයට ඔබ සිල් ගන්න අය ඉන්නව නේද මෙතන? ඉන්නවද නැද්ද? ඒකට සද්ද ටිකක් අඩුයි. ඇයි ඔබ මුලින්ම අර ලෝකවල ඉඳලා මෙහෙට එද්දි කොච්චර ඉල්ලීම් කරලා දෙන්න ඇත්තේ? දැන් මාසේ එක දවසක්වත් සිල් ගන්න කිව්වට පස්සේ ඒකටත් වෙලාවක් වෙලාව නැහෙනේ. දැන් ඔය ඇත්තටම පින්නදවල මනුස්ස ලෝකේ ආපු අපිට වෙලාව හදාගන්න බැහැයි නම් තිරිසන් ලෝකයකට ගියොත් වෙලාව හදාගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ පින්වන්න. මෙතන වෙලාව හදාගන්න පුළුවන්. අපිට බැරිකම් මොකද මේ අවශ්‍යතාවය අවශ්‍යතාවය නැතිකමයි. ඒ අවශ්‍යතාවය නැති වුණාට පස්සේ අපි ඉතින් දන්නේම නැතුව ඉඳලා ඉඳලා ඉඳලා රැකිරක්ෂා ටිකක් කරයි. ඊට පස්සේ 60 පයින්නකොට ආණ්ඩුවෙන්ම ආනවල ලේබලයක් අවලංගුයි. යන්න ගෙදර. ගෙදර යනකොට ඊට පස්සේ මානසිකත්වයෙන් වැටිලා වැඩි කලක් යනට කලින් පහළටම වැටලා යන්න වෙන්න තමයි වෙන්නේ. හැබැයි ඔබට මේ ධර්මයක් අහලා නුවණින් විමසන තැනකට හිත පවත්වගෙන තිබුණොත් ලැබෙන පෙන්ෂන් එකේදීත් මහා සතුටකින් රිටා වෙන එක යන්න පුළුවන්. හරිම සතුටින් මට විවේකයක් ලැබුණා දැන් මේ කටයුතු කරගන්න කියලා. පින්වත්නි දැන් අපි 15ක පොයක් දවසකට සිල් ගත්තොත් අපි සිල් අරගෙන අපි කට්ටිය හිතාගෙන ඉන්නේ නිවන් දකින්න ඒ සීලය තුලම. හැබැයි ඔබ අහලා තියෙනවා සීලය කියලා කියන්නේ කුමක්ද? කයයි වචනයයි කියන්නේ සංවර කරගැනීම නේද? කය වචනය සංවර කර ගැනීම සීලයයි. ඇත්තටම ඒක තමයි සීලය. හැබැයි පින්වත්නි ලෝකෝත්තර මාර්ගය තුල නිවන් දකින මාවතක් දක්වා ගමන් කරන්න නම් ඒ සීලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සීලේ ප්‍රමාණවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සසර දුකෙන් එතර වෙන මාර්ගයේදී ඊට එහා සීලයක් තමයි දේශනා කරන්නේ. ඊට එහා සීලයක් කියලා කියන්නේ පින්වත්නි ආර්ය කාන්ත සීලය. ආර්යයන් වහන්සේලා විසින් පැසසුමට ලක් කරන්නා වූ වර්ණනා කරන්නා වූ සීලය. එතකොට ඒ සීලය නම් තෘෂ්ණාවෙන් නිස්පර්ශ නොවිච් එකක් වෙන්න ඕන. එහෙම සීලයක් වෙන්න ඕන. දැන් කල්පනා කළොත් අපි 15ක පොය දවසකට සිල් ගන්නවා කියනකොට දානමාන ආදී කටයුත්තක් කරනවා කියනකොට ඒ තුල තියෙන්නේ පින්වත්නි අපි තුල තියෙනවා ලෝභ සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් තියෙන්න පුළුවන්. ආන්නේ චෛතසික ධර්මයන් වලට අදාළව ඒ කටයුත්ත කළොත් බාහිරින් බලන කෙනාට පේනවා මෙයා දානයක් දුන්නා. මෙයා සිල් ගත්තා. මෙයා නිවන් දැකි. තන් දිවි ලෝකවලයි. පින්නන්නේ කල්පනා කරන් දැන් කෙනෙක් ඇවිල්ලා දානයක් දෙනවා. ඒ දානය දෙන මොහොතේ එයාගේ හිතේ තියෙන නම් ලෝභසිතක්. දැන් බලන කෙනාට පේනව බාහිරින් දෙනවා. අතපය දිග හැරලා දෙනවා. බාහිර දසුන පේනවා එහෙම. නමුත් ඒ වුණාට පින්වත්නි එයාගේ හිත යට තියෙනවා ලෝභය තියෙනවා හිත යට. අයියෝ මම මෙච්චර දුන්නොත් මට මේක කියලා කල්පනා වෙනවා. එහෙම නැත්නම් එයා දෙනවා අන් අයට පේන්න. එහෙම නැත්නම් නම කියවා ගැනීම සඳහා අදිස්ථානයෙන් දෙනවා. එතකොට මෙයාගේ තියෙන්නේ කුමක්ද සිතවිල්ල ඇවිත් තියෙන්නේ? ලෝභ සහගත සිතක් ඇතුව තමයි දෙන්නේ. යම් කෙනෙක් පින්නවද දැන් ඔබ යම් කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. අනේ අහිංසකය කියලා හිතාගෙන උදව්වක් කරයි. හැබැයි ඔබේ හිතේ තියෙන්න පුළුවන් රාගසිතවිල්ලක්. රාගසිතවිල්ලක් යටින් තියාගෙන උද්දින් උදව්වක් කරයි මං අනේ මෙයාට උදව්වක් කරන්න පව් අහිංසකයි අසරණ වෙච්ච කෙනා පිහිටක් සරණක් තියෙන්න එපාද කියලා සිතවිල්ල එන්න පුළුවන්. නමුත් එයාගේ සිතේ තියෙන කුමක්ද? රාගසිතක් තියෙන්න පුළුවන්. පින්වත්නි එහෙනම් කල්පනා කරන සීලය කියන්නේ සැබවින්ම කය වචනය සංවර කර ගැනීමයි. හැබැයි කය වචනය සංවර වීමට නම් සිත සංවර වීම අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. හිත සංවර වීම. ඔබ අහලා තියෙනනේ ශික්ෂණයයි සංවරයයි කියලා. ශික්ෂණය අහලා නැද්ද? අහලා දැන් මේ නාවික හමුදා මහතුරු ගොඩක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ළඟ තියෙන ශික්ෂණය. ඉස්කෝලවල ළමයි ළඟ තියෙන ශික්ෂණය. හැබැයි මතක තියන්නේ ශික්ෂණය සීලය නොවන බව. එතකොට සංවරය තමයි සීල සංවරය වෙන්නේ. ශික්ෂණය කියලා කියන්නේ පින්වත්නි හික්මිලා ඉන්නවා හික්මන්නේ ඇයි? එක්ක දඬුවමට බය හික්මෙන්න පුළුවන්. එක්ක සමාජයෙන් ලැබෙන අපහාස වලින් බේරෙන්න හික්මෙන්න පුළුවන්. තමන් ඉන්න මොන මොන හෝ තනතුරු හෝ ඒ தත්වයන් සලකලා හික්මෙන්න පුළුවන්. ඒ හික්මීම සීලය නෙමෙයි. එහෙම එහෙම කල්පනා කරනනම් පින්වත්නි හොඳම සිල්වත් වෙන්න ඕන කොහෙද? කොහෙද ඉන්න ඕන? දැන් පුළුවන්ද? මේ බෝගම්බර වගේ පැයි. ඒ වගේින් අයටත් ඔය මේ කටින් මොනව හරි දොඩොවයි. නමුත් යන්න බෑනේ හිර කරලානේ තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ මනස ව්‍යාකූලත්වයෙන් ගැලුවොත්. හිර ගෙදරක ඉන්න කෙනෙක් ගත්තන් එයාට මේ සත්තු මරන්නත් නෑ, හොරකම් කරන්නත් නෑ, වර්ධිකාම සේවනයත් නෑ නේ. ඒ ගොඩක් දේවල් වලින් එයා වළකිනවා. නමුත් එයාගේ හිත සංවර වෙලාද? හිත සංවර නෑ පින්වත්නි. ඒ නිසා අර කය වචනය හික්මව ගන්න පුළුවන්. හැබැයි මනස සම්වර වුණොත් තමයි ඒක හික්මීම වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ. ඔබ කල්පනා කරන්න දැන් 15ක පොයකට සිල් අරගෙන දැන් කෙනෙකුට බනින්න හිතෙනවා. බනින්නේ මම සිල් අරගෙන ඉන්න නිසා දැන් ඔබට හිතෙන්න පුළුවන් මම සිල් ගත්තේ නැත්තම් මම දන්නව කරන දේ උන්දට කියන ටික මම දන්නව නම් සිල් අරන්නේ. එහෙම හිතෙන්නේ හිතෙන අවස්ථා නැද්ද? හිතෙනවා නැත්තම් ගෙදරට හරි කවුරු හරි ආපෙලාගේ මම අරයා නොහිටියනම් කියන ටික මම දන්නවා. එහෙම කියලින්ද. එතකොට එහෙම හරි හික්මනවා නම් ඒකත් ලොකු දෙයක්. නමුත් එයා දුස්සීලද සිල්වත් වෙලාද එතකොට? ඒ දුස්සීලයි. ඇයි හේතුව? ඇතුලෙන් බුර බුරා බුර බුරා එළියට එළියට පනිනවා කටතද කරගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. නේ? නමුත් පින්වත්නි කය වචනේ අසම්වර වෙන්නේ හිත අසම්වර වීමෙන්. එහෙනම් හිත අසම්වර වෙනවා කියන්නේ අන්න බලන්නකෝ. ලෝභ, දේශ, මෝහ කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එහෙනම් අකුසල් සිදු කරන මුල් ලෝභය කියන්නේ අකුසල මුල. දේශය කියන්නේ අකුසල මුල. මෝහය කියන්නේ අකුසල මුල. එහෙනම් ලෝභ, දේශ, මෝහ කියන්නේ අකුසල මුල්. එන අකුසල මූලය තියෙන තැන පිට වෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. මුලෙන්ම එන්නේ ලෝභ හිත එළියට දෙනවා තියෙන එක අතහරිනවා. නමුත් එහෙම අතහැරියට අතනින් අල්ලගෙනමයි අතහරින්නේ. අන්න බලන්න. ඒ නිසා පින්වත්නි අපේ හිතෙන්ම චිත්ත સંතාණය තුලින්ම ගොඩනගෙනවනම් ලෝභය, ద్వේෂය, මෝහය දුරුණු සිතින් අපිට කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න එතන තමයි සැබෑම සීල සංවරය තියෙන්නේ. සැබෑම සීලය තියෙන්නේ. නේ? ඒ නිසා දැන් අපි බනින්න එනවා. නමුත් බනින්නේ නැත්තේ බාහිර සාධක නිසා නෙමෙයි. නේ දැන් අපි බන් සමහරව බනින්න බනින්නේ නැහැ බාහිර සාධක ටිකක් හේතු කරන එක් බැන්නොත් ඒ වෙලාවේ මට හොඳ නැහැ. ඒ ඒ ස්වභාව මත එහෙම හිතනවා. නමුත් ඔබට බනින්න කියන සිතිවිල්ලම හිතෙන් උත්පාදනය වෙන්නේ නැත්නම් ඒ द्वेष සිතම ඒ කියන්නේ द्वेषයම ඇතුළෙන්ම උත්පාදනය වෙන්නේ නැත්නම් එහෙනම් පිටතට ඒ ක්‍රියාව වෙන්නේ නැහැ. පිටතට එන්න විදියක් නැහැ. නේ? ඔය අනුසය අවස්ථාව, පරිඋත් ทาน අවස්ථාව, විතික්කම අවස්ථාව කියලා කොහොම විස්තර කරනවනේ. ඇයි පින්නන්ද අනුසය අවස්ථාව කියලා කියන්නේ හිත ඇතුළෙම තියෙන ක්ලේශ ධර්ම. අනුසය වශයෙන්. එතකොට පරිඋත් ทาน අවස්ථාව කියන්නේ ඒ ක්ලේශ ධර්මයේ අවදි වෙලා උඩට එනවා. ඒක තමයි පරිඋත් ทาน අවස්ථාව. එළියට ආපු එක, ඒ කියන්නේ උඩට මතුණු එක එළියට පනින එක තමයි පනින්නේ කොහෙන්ද? එක්ක කයෙන් පැන්න, එක්ක වචනයෙන් පැන්න. පනින එක තමයි විතික්කම අවස්ථාව. ඒතර බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා යෙදුවේ තෙන්ට. කොතෙන්ටද යෙදුවේ? දැන් එළියට පනිනවා එළියට පනින එක වළක්වන්න අපි කටවහව. සිල්. කය වචනේ සංවර කරා සිල්. හැබැයි සිල් වුණාට ඇතුලෙන් අවදි ඇතුලේ තියෙනවා අවදි වෙලා දැන් ඉන්නේ. ගේම දෙන්නම් කියලාම තමයි ඉන්නේ. ඒත් නමුත් සිල්නේ කටවහගෙන ඉන්නවා. එතෙන්ට සිල්. දැන් අතනින් අවදි වෙලානේ ඉන්නේ. අවදි වෙච්ච එක පහත් කරන්න තමයි කුමක්ද? සමාධිය. සමාධියේ තියෙන්න ඕන. ඊට පස්සේ ඇතුළෙම තියෙනවනේ දැන් අකුසල මූලයන් ටික. ওই ටික නසලා දාන තමයි ප්‍රඥාව. ඔය පිළිවෙලට තමයි එළියට එන්නේ. දැන් අපිට නුවණ හරියට අවබෝධ නැතිවීම නිසා, කියන්නේ හරියට අවබෝධය නැති නිසා ඇතුලේ ටික එහෙමම ඉන්නවා. ඒගොල්ලෝ පෙනේ කරලා උඩට පොම්බනවා. පොම්බල එළියට පන්නන්න හදන වෙලාවෙදි විතරක් සිල් රැකලා කියලා ඉන්නවා. ඉන්නේ කොහොමද අන්නර පරමාර්ථම් මෙතන දැන් ඔබට මොකක් කර කිව්වොත් කවුරුත් සද්ද නැතු ඉඳී. එළියට බැස්සට පස්සේ කිව්වොත් අන්න උත්තරේ. එතකොට අපි රකින්න සීලේ අර කොකා කොකා රකින්න සිල් තියෙන්නේ. කොක්සික් සිල් වගේ ඉන්නේ. වක්කඩ ළඟ කොකා හරි ලස්සනට ඉන්නවනේ නේ. හරිම ලස්සනට ඉන්නවා මුකුත් නැහැ හෙල වෙන්නෙත් නැහැ හොඳම සිල් හැබැයි බලන්නකෝ මාළු පැටියෙක් යටින් යන වෙලාවත් දැක්ක හැටියේ ගැහුව ගත්තා දැන් ඕගොල්ලෝ පන්සලේ සිල් ගෙදරට ගිහිපු හැටියේ ගෙදර වුන්ද දකින්නකොටම වරපට දකින්නකොටම අන්න දැන් කොක් සිල් ඇවිල්ලා දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ සීලේ රකින්න ඕන කොහෙදද ආරාමේදී ආරාමයේ තමයි සිල් ගන්න ඕන. ආරාමයේ තමයි සිල් ටික රකින්න ඕන. ගෙදර <laughs> ගෙදර ගියොත් නෑ කියලා අන්න සමහර අය මට කියලා දෙන අනේ සායනහස ගේට් එකෙන් ඇතුළු වෙනකොටම මට තේරුම මතකයි කියලා. එතකොට බලන්න කුමන සීලියක්ද කියලා. එතකොට පින්වන්දි ආන්න මේගොල්ලෝ මේ ශාසනයට අදාළ නිවන් දකින ප්‍රතිපදාවට අදාළ සීලයක් රැකුණේ නෑ පින්වන්දි. ඒ නිසා ඔබ යමක් දෙනවනම් මසුරුමල දුරු කරලම දෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ලෝභ හිත අයින් කරලම දෙන්න. ලාභයක් විදිහට සලකලා දෙන්න. කොච්චර ලාභයක්ද ලැබුණේ කියලා හිතන් දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඒ සිතිවිල්ල. ඒ නිසා අන්න අනුසය අවස්ථාව, පරිඋත් ทาน අවස්ථාව, විතික්කම අවස්ථාව කියලා තමයි තියෙන්නේ. ওই අවස්ථා තුනෙන්ම හික්ම ගන්න ඕන. හැබැයි එළියට පයින් නැතන හික්මවන්න විතරක් ගියාට හරියන්නේ නැහැ. ඔබට පුළුවන් නම් ප්‍රඥාව තියෙනවා නම් මුලින් ඒ ටික යටපත් මේව කරගත්තොත් නැකිටින්න තියෙන කෙනා නැකිටින්නේ නැහැ සමාධියක් තියෙන නිසා ඊට පස්සේ එළියට එන්න රකින්ද විශේෂ සීලයක් එතකොට අතනින් මේක සම්වර වෙලා ඇවිල්ලානේ බුර බුර එළියට එන්නේ නැහනේ දැන් ඔබ ඔතන වාඩි වෙලා ඉන්නකොට හදිසියෙදිවත් කාගේ හරි කෙනෙක්ගේ කකුලක් යනුනොත් ඇඟක දැන් මේ බනහනවා සීලවන්ත වෙලා ඉන්නේ නේ අනුන හැටි ඊට පස්සේ ද්වේෂසිත ආවටක් ගාලා තව සැරයක් විතර අනුනොත් දැන් ඊට පස්සේ දැන් බනින්නත් බෑ මොකුත් බෑ පොඩ්ඩක් හැරිලා අන්න හිතේ ද්වේෂ ගතිය දැන් පෙන්වන්න පුළුවන් යටිපත් අනිත් පැත්තට හැරිලා ඒ ස්වභාවය පොඩි ඇක්ෂන් එකකින් මූණෙන් පෙන්වනවා නේ එතකොට සිල්ද තියෙන්නේ තවත් පොඩ්ඩක් එහා මෙහා වුණොත් පැන්නගම අර කකුලට එකක් අන්න පුළුවන් මෙහෙම ඉඳගෙන පිටිපැත්තට එකක් අල්ලලා අනලා බනහනවා එහෙම ඒව නේද? කවුද මේ රවට්ටන්නේ? ඉතින් අද කවුරුවත් රවටින්නේ නැහැ. ඕගොල්ලොමයි රවටින්නේ. පුළුවන් නම් ඔබට තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වලින් අකුසල මූලයන්ගෙන් ඈත් වෙලා අපිට සීලමය කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න හරි. අකුසල මූලයන් සහිතව කළොත් මුල් එතන තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි දුස්සීල වෙනවා. දුස්සීල වෙනවා. සීලවන්ත වෙන්න නම් අපිට තියෙන්නේ කුමක්ද කරන්න ඕන? සීලවන්ත වීම සඳහා නම් අන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් දුරු කර ගන්න වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. ඒ නිසා පින්වත්නි කල්පනා කර ගන්න ඔබට මේ ලැබිලා තියෙන බොහොම දුර්ලභ අවස්ථාවක්. ගෞතම බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ දිව්‍ය ලෝකවල යන්නවත් නිරේ උප්පත්ති ලබා ගන්නවත් කියන පැත්තකට නිරය පැත්තට වැටෙන්න එපාම කෝ හරීම අමාරුයි කෝ එතනින් උඩට එන්න. මනුස්ස ලෝකේ වටිනවා, දිව්‍ය ලෝක වටිනවා. නමුත් ඔබට මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල හිත තියාගන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංසාර දුකෙන් එතර වෙන්නමයි. ඇයි හේතුව? ඔබ නැවත මනුස්ස ලෝකයක ඉපදුනත් ජාති දුක තියෙනවා, ජරා දුක තියෙනවා, ව්‍යාධි දුක තියෙනවා, මරණ දුක තියෙනවා. එහෙනම් බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් නිදහස් කරගන්න. එහෙම නිදහස් කරගන්න පුළුවන් ධර්මයක් ලැබුණොත් තමයි ඔබට ගෞතම සාසනයේ පිහිටක් ලැබුණ වෙන්නේ. එහෙම නොතිබුණොත් නම් කුමන දේ කළත් හොඳට මතක තියාගන්න සාසන උණුසුම ලැබුණේ නැහැ. එහෙනම් නිවැරදි දැක්ම තියෙන්න ඕන. නිවැරදි දැක්ම. ඒ කියන්නේ කොහොමද එහෙනම් සම්මා දිට්ඨිය. දැන් ඔබට සම්මා දිට්ඨියට එන්න පුළුවන්. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. ආන්න එතනින්ම අපිට එන්න පුළුවන් සම්මා දිට්ඨියට. දැන් ඔබට මම අකුසලයේ කිව්වා අකුසල මුල් කිව්වා. එහෙනම් ඒකේ අනිත් පැත්ත තමයි අපිට විස්තර කරගන්න තියෙන්නේ කුසලයයි කුසල් මුළු ඔය ටික යථාර්ථවාදීව දන්නවනම් ඔබ සම්මාදිට්ඨියට ආවා. දැන් ඔබට දානයක් දෙනකොට අතහැරීමෙන්ම දෙන්න පුළුවන් නම් ඔබ සීලයක් රකින්නකොට දැන් සිල් රකින්නවා. බොහෝ අය සිල් ගන්න අපි ඇහුවොත් ඇයි ඔය ඇත්තු සිල් රකින්නේ? ඊට පස්සේ ඕගොල්ලෝ කියනවා දිව්‍ය ලෝකේ යන්නේ නැත්තම් නිවන් දකින්න කියලා. දැන් එතකොට ඕගොල්ලොන්ට අපි හදිස්සියේදිවත් කිව්වොත් මොකක් හරි හොරකමක් තියෙනවා කරන්න කිව්වොත් නැත්තම් මදුරුවෙක් මැහුව සිල් වැහුවා සිල් අරගෙන ඉද්දී. මදුරුවට ගහන්නේ නැහැ. ගිහින් යන්තම් අතර කරගන්නවා ළඟට ගෙනහිල්ලා. අත. ඇයි හේතුව සිල් අරගෙන කියලා. එතකොට පින්වන්දි දැන් ඔබෙන් ඇහුවොත් ඇයි මදුරුව මැරුවේ නැත්තේ? ඇයි මැරුවේ නැත්තේ? මොකද මැරුවේ නැත්තේ? ඇයි? පෞසිද්ධ පෞසිද්ධ වෙනවනේ. සිල් කැඩෙනවා පහලට වැටෙනවා. සතර අපායට වැටෙනවා කියලානේ. එහෙම නේද? එහෙනම් ඔබ සිල් රකින්නකොට ඔබ කියන්නේ සිල්පද කඩන්නේ නැත්තේ ඇයි? සතර අපායට වැටෙන එකෙන් වළකින්න. දැන් ඔබ ඒ ඇත්තටම මේ සිල් ගන්න බොහෝ දෙනෙක්ගේ සිත එතන නෙමෙයිද තියෙන්නේ? ඔව්ද නැද්ද? එතනමයි. ඔබ සිල් රකින්නේ දිව්‍ය ලෝක යන්න. සතර අපායට වැටෙන එකෙන් වළකින්න. ඔබ දන් දෙන්නේ දිව්‍ය ලෝක යන්න. සතර අපායට වැටෙන එකෙන් වළකින්න. එතකොට දැම්මට උත්තරයක් දෙන්න කවුද සතර පායට වැටෙන්නේ? කවුද දැන් දිවි ලෝකෙගෙන හින්දියන් හදන්නේ? කවුරු සතර පායට වැටෙන එක වළක්වන්නට දැන් ඔබ සිල් රකින්නේ? දන් දෙන්නේ? කවුරුද දැන් දිවි ලෝකෙගෙන හින්දියන් හදන්නේ? කවුද? තමා මම කියන එකනේ. එහෙනම් ඔබ සිල් රකින්නේ මම කියන මම කියන දෘෂ්ටියක ඉඳගෙන මම කියන දෘෂ්ටියක ඉඳගෙන මම පහළට වැටුනොත් අපොයි දුක් විඳින්න වෙයි. මට සැප විඳින්න ඉහළට යන්න කියලා හිතන් තමයි සිල් රකින්නේ, දන් දෙන්නේ, මේ කටයුතු කරන්නේ. එහෙම වුණොත් ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කමන්නේ මතය තියාගන්න. ඔබ ඉන්නේ දෘෂ්ටියකයි. එතකොට ඔබට තවම ගෞතම සාසනය පිහිට ලැබුණේ නැහැ. ගෞතම සාසනය පිහිට ලැබෙන්නම් සිල් රකින්නේ සතර පායට වැටෙන වලකින්නවත් දිව්‍ය ලෝකවල යන්නවත් නෙමෙයි. අකුසල මූලයන්ගෙන් නිදහස් වෙච්ච සිතකින් යුක්තව තමයි අපි මේ මනෝභාවයෙන් යුත් මනෝභාවය තුලම ලෝභ ද්වේෂ මෝහ දුරු කරගන්න පුළුවන් වෙන විදියට සීලාදී ගුණධර්ම රැකෙනකොටම පින්වත්නි අපිට යන්න ලැබෙන්නේ කොහෙද? දිව්‍ය ලෝක සතර අපායවල් එහෙම නෙමෙයි. එහෙම රකින්නකොට අපිට ලෞතුරා මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. ඔබට ඒ ලෞතුරා මාර්ගයේ මේ ජීවිතයේදී සම්පූර්ණ කරගන්න බැරි වුණොත් ඔබ පහලට වැටෙන්නේ නැහැ. ඇයි පහලට වැටෙන්නේ නැත්තේ? ඔබ තමයි පරිපූර්ණ සිල් රැක්කේ. කොහොමද හොඳ සිල් රැක්ක කියන්නේ? ඇයි පින්නන්නේ දැන් ඔබේ මනෝභාවය තුලම ලෝභය, දේශය, මෝහය කියන අකුසල මූලයන් දුර වෙන විදිහෙන්මනේ ඔබ මනෝභාවය පවත්න්නේ. ඒ අකුසල මූලයන් දුර වෙන විදිහටම මානසිකත්වයේ පවත්වනවා කියන්නේම පින්නදී අමුතුවෙන් රකින්න සීලයක් අමුතුවෙන් රකින්න සීලයක් නැහැ. ඇයි අපේ ලෝභසිත නැති වෙනකොටම ද්වේෂසිත නැති වෙනකොටම අර කාය වචී දුස්චරිත වලට පනින්න දෙයක් නැති වෙලා යන බලන්න එහෙනම් පින්වන්දින කය වචනය සංවර කරගන්නම් හිත සංවර කරගන්න. හිත සංවර කරගත්තොත් තමයි අපිට මේ ශාසනයේ පරමාර්ථ ලෝකය තුල ගෞතම ශාසනය තුල දුකෙන් නිදහස් වෙන ශාසනය තුල මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එහෙනම් දැන් ඔබ කල්පනා කරගන්න පින්වන්දි මේ ලැබිලා තියෙන උතුම් ශ්‍රේෂ්ඨ අවස්ථාවේදී ඔබ කය වචනේ සංවර කරගන්න. අතිශයින් මේකත් බොහොම වැදගත් වෙනවා. ඔබ ඒ වගේම පුළුවන් නම් මනෝභාවය රැකගන්න මනස සංවර භාවයට එන්න ඒ කයයි වචනයයි ශික්ෂණයෙන් එහා ගිහිල්ලා සංවරයට එන්න නම් මානසික සංවරයට මෙන්න ඕන මානසික සංවරයට ආවොත් පින්වත්නි අපිට මේ සසර දුකෙන් එතර වෙනවා කියන එක බොහෝ දුර ඈතක මෛත්‍රී ශාසනය පතන තරම් බොහෝ දුරක යන්න වෙන එකක් නැති වෙයි ඔබට ඔබට මේ ගෞතම ශාසනය තුල ඕන්න ඔය ටික දැන දැක ගත්තොත් ඔබට සම්මාදිට්ඨිය උපදවා ගන්න පුළුවන් වෙනවා. සම්මාදිට්ඨිය උපදවා ගත්තොත් පින්වත්නි ඔබ සෝතාපන්නයි. ඔබ සෝතාපන්නයි කියලා කියන්නේ පින්වත්නි ඔබ ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුණා. ඔබ ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුණා කියලා කියන්නේ කුමක්ද? එහෙනම් දැන් තමයි ඔබට තියෙන්නේ කුමක්ද? භාවනාව. මේ ශාසනයේ භාවනා කරන්න ඕන සෝවන් වෙච්ච කෙනා. ඒක නොවිච්ච කෙනෙක් යමෙක් භාවනා කරනවා නම් ඒ භාවනාවත් හොඳයි. ඒක මතක තියාගන්න. ඒක පුණ්‍ය භාගී ප්‍රතිපදාවක්. දාන සීල භාවනායට. ඇයි ඔබේ දැක්ම වැරදිව ඉඳගෙන තමයි ඔබ මේ භාවනාව කරන්නේ? ඒ භාවනාව තුළ ඔබට පිනක් ලැබෙනවා. හැබැයි ඔබ දැක්ම ඍජු කරගත්තොත් ඒ භාවනාව තුළ ඔබට ලැබෙන්නේ නිවම්මකක් ලැබෙන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරගන්න මේ ලැබිච්ච උතුම් ගෞතම සාසනය තුළ සම්මාදිට්ඨිය උපදවාගෙන ලෝකෝත්තර මාර්ගයේ පාදාගෙන සසර දුකෙන් එතර වීම පිණිසම හැම කෙනාටම සිත් පහළ වේවා හේතු වේවා කියලා සාදුනාදයක් දෙන්න. අද මේ මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ශෙහාන් මිනුප මානෙත් පුතුගේ හත්වන ජන්මදිනය සහ KG කරුණාවති මෑණියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මීට මාස 5කට ඉහතදී ජන්මාන්තරගත වූ KG ගුණදාස පියාණන්ට පින් පැමිණවීම සහ ජන්මාන්තරගත වූ සියලු ඥාතීන්ට පින් පැමිණවීමත් සියලු ඥාති හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය පැතීමත් රණවිරුවන්ට සහ සියලු රටවැසියන්ට සෙත් පැතීමත් කටයුත්ත කරනවා. ඒකේ දායකත්වය දරන්නේ නොම්මර 4302 උඩු උඩුමුල්ල මුල්ලේරියාව නවනගරයේ පදිංචි රොහාන් ගුණදාස මහතා සහ නදීකා ගුණදාස මහත්මියයි. එනම් විශේෂයෙන්ම අපි ඒ මහත්මයාටත් ඒ මහත්මියටත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නා වූ අරමුණු කරන්නා වූ යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වේවා මේ උතුම් ගෞතම සාසනය තුල ඒ සම්බන්ධ නෝබාප හැම දිනාටමත් ඒ වගේම මේ යත්තන් නමින් ඉන්නා වූ සියලු ඥාති හිතයිසින් වර්ගයාටත් මේ ගෞතම සාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදු. ඒ වගේම කල්පනා කරගන්න සම්බුද්ධ ශාසනයත් ඔබ අපවත් හැමදෙනාම ආරක්ෂා කරනු ලබන්නා වූ සියලු පින් කැමති දෙවි දේවතාවුන් විසින් මේ පින් පෙත් අනුමෝදන් වේවා කියලා සාදුනාද. ඒ නිසා නම් මේ සම්බන්ධුණු ඔබ අප හැමදෙනාම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා සම්බන්ධුණු සියලු දෙනාටමත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි අද දවසේදී සූත්‍ර ධර්ම දේශනාවේ સમાપ્તિය කරයි අප මේ ආකාරයෙන් නිලඹෙන්නේ. අපි ආරාධනා කරනවා පැමිණ සිටින පින්වත් පිරිසට ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා හැටියට. ඒ පුණ්‍යවන්ත පිරිසේ කාර්යයේ නියැලෙන අතරතුරදී ඔබට සිහිපත් කරන්නේ අද දවසේදී මේ ධර්ම දේශනාවේටමත් ප්‍රථමයෙන් ඔබ ශ්‍රවණය කළා බෞද්ධ රූපවාහිනිය සමග බෞද්ධ ගුවන්විදුලිය සමග එක්ව බෝධි වන්දනාමය පින්කමක් බුද්ධ වන්දනාමය පින්කමක් ඒ පින්කම මේ වස්සාන කාලය පුරාවටම සෑම සතියන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයකදීම සවස් 5 සිට අපි සජීව ලෙසින් ගෙනෙනවා. ඉන් අනතුරුවයි සූත්‍ර ධර්ම දේශනය සජීව වැඩසටහන පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඒ වගේම තමයි අද දවසේදී මේ සජීව වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන් පිරිස සිහිපත් කරනවා නම් මුල්ලේරියාව උඩුමුල්ල අංක 403න් දෙක දරන නිවසේ පදිංචි රොහාන් ගුණදාස මහත්මයා සහ නදීකා ගුණදාස මහත්මිය යන දෙපළ විසිනුයි අද දවසේදී මෙහි දායකත්වයේ දරනු ලැබුවේ එමගින් ඔවුන්ට පමණක් නොව ලෝකයාටම සදහම් දේශනාවක් අසන්නට අවස්ථාව උදා වුණා. ඉතින් දහම් අවබෝධය වෙන අයට අන්‍යයන්ට ළඟා කර දුන්නායි කියන්නේ ලෝකයේ දාන අතර උතුම්ම දාණය වන ධර්ම දාණය සඳහා Taman දායකත්වය ලබා දුන්නායි කියන එක. මේ මතක් කිරීමත් සමගින් අපි බොහෝ දෙනා මේ සජීව වැඩසටහන් ශ්‍රවණය කරමින් මේ ධර්මානුශාසනාවන්හි අඩංගු කරුණුකාරණා පොත්පත්හි සටහන් කරගන්නට යෙදෙනවා. ඒ නිසාවෙන් නැවතත් සිහිපත් කරනවා අද ඔබ ශ්‍රවණය කළ ධර්මානුශාසනාව සංයුක්ත නිකායේ වන සංයුක්තයේ සඳහන් වුණු වජ්ජිපුත්ත සූත්‍රය ඇසුරින් කෙරෙනු ධර්මානුශාසනාවයි ඔබ අද දවසේදී ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි අද දවසේදී අප කෙරෙහි දයානුකම්පාවෙන් අපගේ මේ පුණ්‍යවන්ත භූමියට වැඩමවවදාල තනමල් විල කිතුල් කොටේ රතන සදහම් භවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් බොහෝ කාලයක් මේ සසුනඹර ධර්මයෙන් ප්‍රභාමත් කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී සූත්‍ර ධර්ම දේශනාවෙන් අපි සමුගන්නවා. පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.